දැයි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තුන්වෙනි දවසේ කාලය වෙන් කරන් තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහා වෙනද මේ වෙනකොට අපි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තිනවා අද ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා නැහැ ඒ නිසා මම කැමති කාට හරි වෙන අවස්ථානුකූලව සභාවට ඉදිරිපත් කරපු ප්‍රශ්න තියෙනවා නම් අපි ටිකක් වෙලා ගමු කියලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පහදලා දෙන්න. අපි ඉතත් වේලා ධර්ම සාකච්ඡාවලදී අපි සියලු දෙනා අත්දතු ඒ අත්දැකීම් ඔබ වහන්සේ සමග වහන්සේට ප්‍රකාශ කළා ඔබ වහන්සේගෙන් අපි ඒ පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබා ගත්තා. අපේ හාමුදුරනේ සමා වෙලා කියලා දෙන්න. මේ මාර්ගයේ යනකොට එක එක අත්දැකීම් වලට මුහුණ දෙනවා. සමහර අයට එලි පේනවා, සමහර අයට එක එක ඒවා දැනෙනවා. මට අවශ්‍ය අපේ හැමෝම මේ සියලු දේ තුල අපි මේ සියලු දේ කරද්දී අපිට මේ ඵලයට සෝවාන් කියන මේ ඵලයට ඒ ඵලය සාක්ෂාත් කර ගැනීමේ තියෙන අපහසුව එහි අඟාවීමේ තියෙන දුෂ්කරතාවය අපිට කරුණා කළා ඔබ වහන්සේ පැහැදිලි කළ දෙනවා වටිනා පෙරන්දුව. ඇත්තටම භාවනා කරන අයට නම් භාවනා ජීවිතයේ තියෙන දුෂ්කරතා පිටකෙනෙක් සම්බන්ධ කරන්න ඕනේ ඕනම කෙනෙක් බලාපොරොත්තු වෙන වැඩි දුෂ්කරතාවට මුහුණ දෙනවා භාවනා මාර්ගය යනකොට. එන්නේ නම් ඇත්තට දුෂ්කරතා අඩු වෙයි, කරදර අඩු වෙනවා කියලා. නමුත් කරගෙන කරගෙන යනකොට ඊට වැඩි ප්‍රමාණයක් ආයෝජනය කරන්න වෙනවා. අපි ගොඩනගිල්ල හදන්න යනකොට මෙන්න මෙච්චරයි කියලා අපිට කිව්වේ එස්ටිමේට් එක. හදලා ඉවරනකොට දෙගුණයක් වෙලා තිබ්බා. ඉතින් මොනව කරන්නේ? දැන් ඉතුරු කෑල්ල හදන්න එස්ටිමේට් කතා කරනකොට ඒ දෙගුණයට වැඩිය පොඩ්ඩක් වැඩිපුර දැන් දාලා කියලා තියෙනවා. ඒ ගෑන කෑල්ලට ඕනයි කියලා. ඉතින් ඒකත් වැඩි කියලා පටන් ගන්නතට වැඩ ඉවරලා බලනකොට තුන් ගුණයක් විතර වෙනවා. ඉතින් ඒක තමයි එස්ටිමේට් කරන්නේ ටිකක් සන්තෝෂිතන දාට වැඩි කරනකොට එස්ටිමේට් එක ඉක්මවලා ගිහිල්ලා. ඒ නිසා ඒ දුෂ්කරතාවය භාවනා සඳහා යනවා කියලා අඩුවක් නැහැ. ආධ්‍යාත්මික ගමනක් කියලා ආගමික ගමනක් කියලා අඩුවක් නැහැ. ඒ නිසා සරුවචනාංශ පවා දේශනා කරනවා මේක දුෂ්කරමයි. ආනන්ද හැමතුන්ට එක දවසක් විවේක ස්ථානයක ඉන්න වෙලාවක හොඳට පටිච්ච සමුප්පාද කරුණු වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ගියාට පස්සේ ආනන්ද හැමතුරෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පත්ක දෙයලා තුන් සැරයක් වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේ විස්තර කරන මේ පටිච්චසමුපාදේ ඉතාම සරලව ඉතාම පිළිසිතුව මුදුවට වැටෙනවා කියලා. ඒකට ආනන්ද මහමුදුරණ බුදුරජාණන්සේ කියනවා මායවං ආනන්ද අවච මායවං ආනන්ද ඒවං අවච ආනන්ද එහෙම කියන්න එපා මේ පටිච්චසමුපාදේ ගැඹුරුමයි. ඔය තේරෙනවයි කියලා කියන්නේ අංග සම්පූර්ණ වැටහීමක් නෙවෙයි නිසා දිගට මේක කරගෙන යන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මේකේ දුෂ්කරතාවයේ අලුතෙන් ඔපදාලා කියන දෙයක් නෑ. බහැලා ඉන්න කට්ටියට කියන්න තියෙන්නේ මේ තරම් දුෂ්කර જાතියේදී දිගට කරගෙන යන එකයි ඒකේ තියෙන බැඳිය යුතු පිළිය යුතු தත්ත්වය. ඒ නිසා අපිට තියෙන්නේ දැනගන්න තියෙන්නේ දුක ගිවම් කරන්න යන ගමනේදී අනන්ත අප්‍රමාණ දුක් වෙනවා හරියට ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් ධනයක් උපදාන්න බිඳිනවට වැඩි දුකක් වෙනවා අර කෙනාට බලන්නේ ලාභය සත්කාරයක්වත් හම්බ වෙනවනේ මේක එහෙමකුත් නැහැ ඒ නිසා මේ ආධ්‍යාත්මික ගමන යන අයට නොයන අය වඳිනවා. කොහොමද මේ මිනිස්සු මේ ආධ්‍යාත්මික ජීවිතයක් මේ විදිහේ කාලසටහනක් මේ විදිහේ පිළිලක් කරගෙන යන්නේ කියලා කරන කෙනා තමයි දන්නේ. ඉතින් ඒක නිසා ඒකේ දුෂ්කරතාවය පිළිබඳව අලුතියෙන් අලුතෙන් කියන දෙයක් නැහැ. නමුත් මේ ශාලාවට එනකොට අරවින්ද ඉදිරිපත් කරා මාතෘකාවක් මොකද මං හිතාන හිටියේ අද මේ අවසත් බණක් තියෙනවා කියේ. පහට බණ තියෙනවා කියලා ඉතින් බලනකොට කාලසටහන හැටියට බලනකොට අද බණක් නැතිලු. නමුත් මම සභාවට පොරොන්දුනා මේ අප්‍රමාද ශේස්ත්‍රය දිගේ සීල ශික්ෂා සමාධි ශික්ෂා කරගෙන යනකොට ඒකෙදි මතුවෙන ප්‍රඥා ශික්ෂාව කොටස අනිත් දවසේ කරමු කියලා. ඉතින් මම හිතනවා මේ ප්‍රශ්නෙටත් අදාළව යම් ප්‍රමාණයක සීලය පිළිබඳ ඇදහිල්ලක් ශ්‍රද්ධාවක් ඇතුව සීලය රකිමින් භාවනා කරනකොට වරින් වර හෝ චිත්ත ඒකාග්‍රතාවයක් චනමාත්‍ර වශයෙන් හෝ ලබන කෙනෙක් ඒ දෙක ලැබීම නිසා සුදුස්සෙක් වාටපත් වෙන ප්‍රඥා ශික්ෂාවට එන්ට හිතේ ප්‍රතිශක්තියක් වැඩෙනවා මම ඒ තරම්ම කාලා කන්නේ නෑ මම ඒ තරම්ම පව්කාර නෑ මම ඒ තරම්ම අතපල්ලේ වැටලා නෑ මට කරන්න පුළුවන් කියලා එතකොට මේ යෝගාවචරයට අනිවාර්යයෙන්ම ධෛර්යයක් දෙනවා උනන්දු කරනවා එහෙම තමයි හිතන්න ඕනේ අපි යන් ඉස්සරහට කියලා මානිවත් අධික්‍රම නතර වෙන්න එපා ඉස්සරහට යන්න එතකොට මේ යෝගාවචරයට අර සීල් සීලාචාර විඳලා සීලාචාර වෙනකොට තිබුණා වගේ වික්ෂිප්ත මනසක තිබිලා කීකරු කරගන්න මනසක් ඇති කරගන්න තිබුණා වගේම දුෂ්කරතා රාශියක් එනවා ප්‍රඥා ශික්ෂාවේදී ඒ ප්‍රඥා ශික්ෂාවේදී එන දුෂ්කරතා රාශියට අප්‍රමාද නම් යටත තමයි ඒක සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා ජීවිතය ගත කරනකොට මේ එන ප්‍රඥා මූලමේ ගැටලු ටික හරිම රසවත් අහගෙන ඉන්නකොට ඒ වගේම හිතෙනවා මේක අහගෙන හිටපු නිසා මට මං අමාරු වැටෙන්නේ නැති වෙයි කියලා. නමුත් අමාරු වැටෙනකොට පස්සේ තමයි තේරුම් ගන්නේ මේ කියලා තිබුණත් මං වැටිලා දැන් ඉන්නේ කියලා. ඒකට කියන්න තියෙන්නේ එහෙම අමාරුවේ වැටුණට පස්සේ හෝ මම කොච්චර පරිතද කරන හිටියත් අදිස්ථානකට මම දැන් වැටුණානේ මේකනේ උනේ කියලා දැනගන්න පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක්. මම මේ වැටිලා ඉන්නේ මට කොච්චර දෝ කිව්වා මේක කරන්න එපයි කියලා මම අතින් කෙරිලා තියෙනවා වැටිලා ඉන්නේ කියලා හරි දැනගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් ඒ නිසා සර්වචනාංශ මේක ටිකක් දුෂ්කර වුණාට යෝගාචරණ සඳහා එලි දක්වලා තියෙනවා ඒකෙදී අපි ඊයේ දෙවැනියට කරපු ධර්ම සාකච්ඡාවේ ධර්ම දේශනාදි මතක කරගත්ත විදිහට මෙතෙක් ජීවිතයේ තිබිච්ච ඒ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිත් උද්දච්ච කුච්ච කියන මේ නම් වලින් හඳුනන නීවරණ ධර්ම යටපත් කරලා අපි යම් ප්‍රමාණයකට ශ්‍රද්ධාවක් වීර්යයක් සතියක් සමාධියක් ඡාවකාලිකව වඩා ගත්තයි කියලා හිතමු. ඉතින් ඒ විදිහට අශ්‍රද්ධාවෙන් ගත කරන ලෝකයේ අශ්‍රද්ධා හිතවිලි ලක්ෂයක්මද අපේ ශ්‍රද්ධා හිතවිල්ල නැවත නැවත මතුවලා එනවා නම් කුසීත වෙලා ප්‍රශ්නෙන් පැනලා යන ලෝකයේ වීරිය වර්ෂණට මුහුණ දෙන ගතිය ඇත්ත ඇති ඇති දකින්න ඕන කියන ගතිය ඩිංගිත් හකරි ඔලුව උස්සලා ඉන්න පටන් ගන්නවා නම් වරින් වර හෝ ජීවිතයේ එදිනදා කටයුතු වල සක්මනේ පරියන්කේ මම දැන් මෙතන කියන සතිය මූණට මූණ දාලා හිටිනවනම් දවසේ කොයි වෙලාවක හරි යම් ප්‍රමාණයක සමාධියක් හිතේ ඒකාග්‍ර භාවයක් අත්දකින්නවා නම් මේ දේවල් ගොනු කරන්න අවශ්‍ය ප්‍රඥාව තියෙනවා නම් ඒ යෝගාවචරයා අප්‍රමාදයේ හරහා සතිය හරහා යහපත් ප්‍රයෝජනීය ක්‍රියාවලියකින් මේ ලබාගත් මේ සද්ධාවට මේ වීර්යයට මේ සතියට මේ සමාධියට මේ ප්‍රඥාවට ආශා කරනවා කියන එක කැමැති වෙනවා කියන එක ආඩම්බර වෙනවා කියන එක ස්වභාවිකයි. මිච්ඡර දේවල් කැප කරලා ලැබපු මේ ශ්‍රද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන මේ සෝබන චෛතසික ටික යහගුණ ධර්ම ටිකට චන්දරාගය පහළ වෙනවා කියන එක ඒකට කැමැත්ත සහ මනාප භාවය පහළ වෙනවා කියන එක ස්වභාවිකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන ප්‍රඥා ශික්ෂාව කියන්නේ ආයාසයෙන් ප්‍රයත්නෙන් ජීවිත පරිත්‍යාගයෙන් නිතිපතා භාවනා කිරීමෙන් උපයා ගන්නලද වූ මේ සද්ධාවටවත් චන්දරාගයේ පහළට වෙන විදිහට කටයුතු කිරීමට කියනවා ප්‍රඥා ශික්ෂාව කියලා. මේ විදිහට උපයා ගන්නලද වීරිය පරියන්කේ පැයක් ඉන්න පුළුවන්, සක්මන පැයක් කරන්න පුළුවන්, එදින්දා වැඩවලදී සෑහෙන වෙලාවක් අවදියෙන් හිත පවත්වන්න පුළුවන් කියලා මේ තනවා වඩාගත් දල්වාගත් වීරිය කෙරෙහි කැමැත්තක් මනාපයක් චන්දරාගයක් පහළ වුණොත් ඒකේ යෝගාවචරයේ ප්‍රඥා ශික්ෂාවට ලැජ්ජාවක්. උගා කමාරු යෝගාවචරින්ද කියලා දෙන්න නැත්නම් අදාහගන්න මේ දවස් දෙක තුනක් පැල් බැඳගෙන පැල් රකලා වගේ වඩාගත්ත මේ සතිය කෙරපිලිබඳව චන්ද්‍රාගය පහල කරගන්න නැතුව ඉන්නේ කොහොමද කියලා. ඒක පහල වෙනකොට අනිවාර්යයෙන් මේකට කැමැත්තක් පහල වෙනවා. අනිවාර්යයෙන් මේ මේ මේ ඇති කරගත්ත සද්ධාව මගේ, මේ වීරිය මගේ, මේ සතිය මගේ කියලා ඒ ගුණ ධර්ම વિશે සද්ධා විරිය සති සමාධි ප්‍රඥා පහළ වෙනවා. ගුණ ධර්ම વિશે ආශාව චන්දරාගේ පහළ වෙනවා මේ සද්ධා විරිය සති සමාධි વિશે. අන්‍යම පහළ වීමම සද්ධාවට විලියජ්ජාව. සද්ධාවට දුර්ලකම. ඒ වගේ මට දැන් වෙන්ද වගේ නෙමෙයි කහ පාට එලි පේනවා සුදු පාට එලි පේනවා අර ධානයේ තියෙනවා මේ සමාධිය තියෙනවා කියලා අත්දකින්නකොට ඒක මම මාගේ කියාගෙන චන්දරාගේ පහළ වීම ස්වභාවිකයි. නමුත් ඒ ස්වභාවිකව පහළ වෙන්නේ කෙලෙසයක් කියලා දැනගෙන තමන්ට පහළ වෙන මේ සමාධිය කෙරෙහි පවා ඡන්දයක් රාගයක් පහළ නොවන විදියට මානසිකත්වයක් පවත්වනවායි කියන එක මානසිකාරයක් පවත්වනවායි කියන එක ඒක හරි අමාරුයි ඉස්සිසල්ලාම සද්ධාව වීර්ය සති සමාධි ගැඹුරු මට්ටමින් පහළ වෙච්ච කෙනාට. එයාට අනියම් ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා මේ අලුතෙන් හම්බෙච්ච යාළුවා කෙරෙහි. ඒ වගේම ප්‍රඥාව කෙරේ. ඉතින් බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් අප්‍රමාදීව කටයුතු කරනවා නම් එයා ඒකාන්තයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටෙනවා. එතකොට යාට පළවෙනි ආර්ය අෂ්ටාංග මාර්ගයේ දොර කවුළු විවෘත වෙන්න නම් සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ. මොකද්ද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? මෙතෙක් අපි සංසාරේ දන්නේ නැතුව අසුචි අත ගන්න පොඩි දරුවෝ වගේ කාමයට ගෑවා. කාමයේ සැප වින්දා. දැන් අපිට තේරෙනවා ඒක නැතුව බැරි බව ඇත්ත. නමුත් මේ කාමයේ සුකල්ලි කානව ගියොත් ඇලි ගලි වාසය කරොත් ඒක අපි පහත් තත්යකට අදින නිසා අපි කාමයේ අයින් කරලා ඊට පස්සේ කාම සංඥා වෙනවා. භවනා කරනකොට අපි ඒකත් අයින් කරලා දැන් පිරිසිදු හිතේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා පහල කරලා තියෙනවා. දැන් අර කාම වස්තුවට වගේ මේ සද්ධාවට මේ වීරියට මේ සත්‍යයට සමාධියට ප්‍රඥාට තණ්හාව චන්ද්‍රාගය පහළ වුණා නේද කියලා. මෙන්න මේ දෘෂ්ටිය හරියට හරිගසගත්තේ නැත්නම් කාමචන්ද කාමච්ඡන්දේ වගේම මේවා කෙරෙහි යත්තා වූ ශ්‍රද්ධා විදේ සත් සමාධි ප්‍රඥා කෙරෙහි ඇති ඡන්දය ගමනට බාධා කරනවා. ඒ නිසා සන්නාදික්ඛයක් ඇති කරගන්න ඕනේ. මේ සද්ධා විදේ සති සමාධි ප්‍රඥා නිවන නෙවෙයි කාමච්ඡන්දේ අයින් කරන්න ගත්ත මේවලමක් විතරයි. මේ මෙවලම අල්ල බදා ගත්තොත් ඉදිරි ගමනට ඒකම විලංගුවක් වෙනවා. ඒක නිසා මතුවෙන මතුවෙන වෙලාවේ සද්ධාව කෙරෙහි කාමයේ චන්දරාගයේ වීර්ය කෙරේ සතිය කෙරේ සමාධි කෙරේ ප්‍රඥා කෙරේ චන්දරාගය එනකොට අඳුර ගන්න පුළුවන් නම් ඒකට කියන්න පුළුවන් සම්මාදිට්ඨිය කියලා. ඒකට කියන්න පුළුවන් පුලුල් දෘෂ්ටිය කියලා. යහ දෘෂ්ටිය කියලා. නමුත් ඒක බණකින් අහලා තේරුම් අරගත්තට ඒ කුස සද්ධා පහළ වෙනකොට සද්ධාවට පිටවෙන කාමච්ඡන්දයත් එකමයි පහළ වෙන්නේ. චන්දරාගයත් එකමයි පහළ වෙන්නේ. වීර්යයටත් එමය සතියටත් ඒකයි සමාධියටත් ප්‍රඥාටත් ඒකයි ඒ නිසා කොයි වෙලාවක හරි අපිට තේරුනොත් අනේ දැන් නම් හොඳ ශ්‍රද්ධාවක් මට තියෙනවා මේ ශ්‍රද්ධාව පිළිබඳව මට මනා පාඩම්බරයකුත් හිතේ තියෙනවා චන්දරාගේ පහළලා තියෙන කියලා දැනගත්තට හරි ඊට පස්සේ ඒ මත පහළ වෙන කල් සංකල්පනා දිගට යන්න දෙන්නේ නැතුව මේ ශ්‍රද්ධාව વિશે උනත් කමන්න ඇති වෙන චන්ද රාගයේ අකුසලයක්. ඒ නිසා මම යහපත් කල්පනා මිච්ඡා සංකල්ප අයින් කළ සම්මා සංකල්පනාවට යන්න ඕනේ කියලා දෘෂ්ටියෙන් දන්න මේක නෙවෙයි යුක්තක් කියලා නම් අපේ හිත පුරුද්දට තමන්ගේ ගුණ ටිකට තමන් ආශ කරනවා. ආනේ වෙන්න දෙන්නේ නැතුව ඒකේන සම්මා සංකල්පයේ පහල කෙරුවට පස්සේ තමයි කෙනෙකුට තියෙන්නේ කතා කරන්න ඕනේ මොකද්ද නොකරන්න ඕනේ මොකද්ද කියලා. තමන්ගේ ಗುಣ හුවා දක්වන කතාවට ගිය ගමන් අර මෙතෙක් කරපු ඔක්කොම ಗುಣවලට ලැජ්ජ වෙන මට්ටමට තරම් නොවන මට්ටමට පහත් තත්යකට වැටෙනවා. ඒ නිසා කතා කරනකොට මුළු ලෝකෙම තියෙන අඳුරපෑමක්. මුළු ලෝකෙම තියෙන කියාපෑමක්. අද ලෝකෙ විතර අද විතර වෙළඳ ප්‍රචාර වලට ගිය මානවයා යට වෙච්ච යුගයක් මුළු මානව ඉතිහාසෙම නැහැ. සම්පූර්ණ රට දුවන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින්. ඔක්කොම ලයින්නේ තමන්ගේ ಗುಣ ප්‍රකාශ කරගන්න වෙලාමදියෝ. එහෙව් එකේ ಗುಣ ප්‍රකාශ කිරීම හරහා මගේ ಗುಣ හානිය සිද්ධ වෙනවා. ඒ නිසා මම කතා කරනකොට මොන විදියකින්වත් කාටවත් තමන්ගේ මහාන් තත්ත්කම් අඩු ගානේ මම භාවනා කරනවා කියලාවත් අඩු ගානේ මම වෙනදට වැඩි සිල්ලවන්ත කියලාවත් අඟවන්නේ නැතුව කතා කරන්න ඉගෙන ගන්නකොට සම්මා වාචා කියන එක පිළිබඳව පුංචි ප්‍රමාණ කිරීමක් කරතයි. එහෙම නැත්නම් අපි කරන කතාවල් වලදී කරුණාවෙන් මෛත්‍රිය වෙන්න පුළුවන්. ප්‍රඥාව නැතිකම නිසා අන්ධහැර පෑම් සිද්ධ වෙනවා. ඒක සත්පුරුෂයෝ හෙලා දකින. මායя අවස්ථා වාසියට යන මෙයාට කෙලෙස් වගුරු වෙනවා. කර්ම රැස් කරනවා. ඒ නිසා සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආපු කෙනාට තමයි සම්මා වාචාව කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ. සර්වඥාන්සේ දේශනා කළ තිනවා කරනවා නම් අප්පිච්ච කතා ආදී දස කතා වස්තු කරන්ඩ ওই ලෝකේ තියෙන දෙතිස් කතාවල් වලට අහු වෙන්න යන්න එපා. අපේ අල්පේච්ඡතාවය ගැන අපි කතා කරමු. සන්තුට්ඨීතාවය ගැන ලැබිච්ච දේ සතුටු වීම ගැන කතා කරමු. ඒ වගේම සීල කතාවක් අපි කරමු. සමාධි කතාවක් කරමු, ප්‍රඥා කතාවක් කරමු, විවේකයට බර කතාවක් කරමු. ඝන සංගණිකාවට යන පාටි යන කතා කතා කරන්න එපා. ඒව එනකොට ඒව නැතර කරන්න දැනගන්න. මේ විදිහට කළ යුතු කතා 10 තේරුම් අරගෙන කතා කර කතා කරනවා කියලා කියන කතා නොකරනවා කියන එක තමයි. ඒක ඒ ඒ මාතෘකා 10ට කතා අහන්න කවුරුත් නැහැ මේ ලෝකේ. ඔක්කොමලා ඉන්නේ වරෙන් මචං මාමෝදේ නාන්න එච්චර තමයි කට්ටිය ඉන්නේ. Taman ඒතකොට කියන්නේ මට මචං ගියොත් මචං අම්මා තලාවි මට මට යන්න බෑ. එතකොට වෙන්නේ කොන් වෙන එක තමයි. එතකොට තේරෙයි අපි දවසකට කොච්චර භාවනා කරලා ගෙදර ගියත් වචන 10කින් අර ඇයි කූඩේකට වතුර එක්කර වගේ සේරම ඉවර කරගන්නවා කටපූච්චානම් කියන්නේ. පඬිතුකම් කියන්නේ කියලා. ඒ නිසා කාට නතර කරගන්න පුළුවන් නම් සම්මා වාචාව. ඒ මනසට තේනවා මේ එකතු කරගත්ත දේ අරසා වෙන්න ගන්න. සම්මා දිටි සම්මා සංකප්ප හරහා. ඊට පස්සේ තමයි සම්මා කම්මන්තේ හරහා මෙන්න මේ විදිහට කතාවකට ගැළපෙන යාළුවෝ මිත්‍රොත් එක්ක වැඩි අතිශෝක්තියට නැති වැඩි සුඛෝපභෝගීත්වයට නැති වැඩි පාරිභෝගිකත්වයට නැති සමාජයක ඒ තියෙනදා බඩ රස්සාව කරන පැත්තකටලා විවේකී ලැබෙන කර්මාන්තයක් තෝරගන්න පුළුවන් වෙන්නේ සම්මාදිට්ඨි සම්මා කම්මපක වලින් ඇවිල්ලා සම්මා වාචාව හදාගත්ත දවසට තමයි. එතකම්ම අපි මේ රට්ටු දුවන තාලෙට හම්බ කරන්න යනවා. ඒකල දෝර නැතුව වියදම් කරනවා. ඒකෙන් දරුවට හම්බෙන ආදර්ශය වැඩි. පරිසරයේ කෙලෙසනා වැඩි. චිත්ත දූෂණේ වැඩි. අපි ඉපදිච්ච කාලේ අපි මේ ලෝක ධාතු විනාශ කරා කියලා හිතට කනකාට වෙන වැඩි නිසා කර්මාන්තය අඩු කරගන්න ඕනේ ප්‍රයෝජනේ සලකලා අවශ්‍ය ටිකට විතරයි. ඉන් එහා තියෙන දේවල් වලට යන්න ගියොත් අර සම්මා දිට්ඨියට හානි වෙනවා. සම්මා සංකප්පවට හානි වෙනවා. වැඩිපුර කතා කරන්න වෙනවා. මෙන්න මේ පහ ගියාට පස්සේ යාට සම්මා ආජීවය කියලා බඩ රස්සාව ජීවත් වෙන ක්‍රමය මෙන්න මේකයි යහ ජීවන රටාව කියලා 100ක් අංග සම්පූර්ණ ජීවන රටාවක් ලෝකේ කවදාකවත් නැහැ. නමුත් මේ අපි දැනට කරගෙන යන එකේ ගොඩාක් අපිට සම්‍යක් ආජීවයට ගැළපෙන විදිහට කරන්න පුළුවන්. එතකොට තියෙන්නේ සරල ජීවිත රටාවක් තියෙන්න ඕනේ. අර පිරුමසුන් ධනක ජීවන රටාවක් තියෙන්න. පරිසරට ගැළපෙන විදිහට ජීවත් වෙන්න ඕනේ. කවදාකවත් උඩ දාන්න කෑ ගසන් ගන්න ප්‍රතිශක්තියට යන්න නරකයි. අන්න ඒ වෙනකොට තමයි තේරෙනවා මේ ටික කරන්නම් අපිට හම්බෙලා තියෙන වීරිය හොඳටම ඇති. හම්බෙලා තියෙන කාලෙත් ඇති. භව සම්පත්තිත් ඇති. දැනුමත් ඇති. අපිට වෙලා තියෙන කවදාකවත් ඇති නොවන කෑදරකමේ කෙලෝරක් නැති වචනයි ක්‍රියයි ජීවන රටාව. ඉතින් අපි කියන භාවනා කරන්න වෙලාවක් නැහැ. දවසේ මෙච්චර කරන්න බෑ. මේ මේ වැඩ තියෙනවා කියලා ඔක්කොම ඔළුවේ දානවා. ඒකෙන් කරන්නේ මොකද වැඩ කිරීමනොත් උළු නරක කරගන්න වැඩ කරලා හම්බ කරලා ඒකෙමත් උළු නරක කරගන්න. ඒක ලෙල වැරදි ආදර්ශිකුත් කියලා මැරෙනවා. ඒ නිසා සකස් කරලා හම්බෙච්ච වීරිය නැත්නම් අපිට හම්බෙච්ච ශක්තිය අරමිටි වශයෙන් දායකව පාවිච්චි කරුවේ නැත්නම් අනිවාර්යයෙන් මේකට කර්ම ශක්තිය රැස් වෙලා අපිට ඉවන්න වෙනවා. ඉතින් ඒ විදිහට ඇතිවෙන්න වීරිය සමතුලනය කරන ජීවත් වෙන කෙනාට දවස තුල සතියෙන් ජීවත් වෙන්න ලේසියක් තියෙනවා. মালටි ටාස්කින් කර කර ඉටිබන්දම දෙපැත්තෙන් පත්තු කරන්න ගියොත් ඉටිබන්දම ඉටිපත්තු වෙන්නේ පත්තු වෙලා නෙවෙයි උණු වෙලා වැටෙනවා. ඒ නිසා අද අපිට සත්‍යමත් ජීවිතයක් ගත කරන්න බැරි අනවශ්‍ය වැඩ රාශියක් ඔළුවේ දාගෙන අතීතය ගැන හිතනවා අනාගතය ගැන හිතනවා අනුන් ගැන හිතනවා අන්තයන් ගැන හිතනවා හරියට නිකන් අපි රට කරන දෙයයන් ආංශ වගේ. ඔක්කොම ඔළුවේ දා ගන්නවා. අඩු ගානේ තමන්ගේ වැඩ ටිකවත් කරගන්න තරම් සතියක් නැතුව අර විශාල දේවල් අල්ලන්න යන්නේ අර චින්තන රටාව වැරදි නිසා. ඉතින් ඒ විදිහට හම්බෙන හම්බෙන වෙලාවේ මහා ලොකු දේවල් නැතුව කරන වැඩේ නැවතිල්ලේ කරන වැඩේ නිස්සද්දව කරන වැඩේ සතියෙන් කරනවා නම් සමාධිය කියන එක එච්චර කඩවල වලින් ගන්න දෙයක් නැහැ. තමන්ගේ වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා අප්‍රමාදෙන් ගියා නම් ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි හරි ලස්සනට යනවා. නමුත් අර තාමර අඩුව තියෙනවා මොකද්ද? මම දැන් ඉස්සට වැඩිය වචන කතා කරනවා අඩුයි කියලා චන්දරාගේ පහළ වෙන්න පුළුවන්. මම වෙනදට වැඩිය පිළිවෙලට කර්මාන්තරික කර ගන්නවා මට අවශ්‍ය දේ උපයාගෙන ගන්නවා මිසක් අතිශෝක්තියට ඇඟ නාස්ති කර ගන්න යන්නේ කියලා කර්මාන්තේ හොයාගත්තට පස්සේ හොයාගත්තේ නැති අල්ලපු ගෙදරත් එක්ක රණ්ඩු වෙන්න ඉඳ තියෙනවා ඒගොල්ලන්ට පහත් කළ සලකන්නේ ඉඳ තියෙනවා මම විතරයි ජීවන රටාව හරි මම වෙජිටේරියන් අනික කට්ටිය වෙජිටේරියන් නැහැ කියලා වෙජිටේරියන් නැති කට්ටියට වැඩිය වෙජිටේරියන් කන්ගේ හිත උඟක් කලබිලා තියෙනවා අරගොල්ලෝ වෙජිටේරියන් නැති හින්දා ඒ මිසු මස් මාළු ගාවත් කාබනිනවා මේ නිසා කන්නේත් නැහැ කණේ කාට ඉන්න දෙන්නේ නැහැ. ඒ ඉන්දියාවේ හිටිය මිනිස්සෙක් හින්දු මිනිස්සෙක් ඒ මිනිසාගේ වෘත්තිය බීඩි විකුණන එකයි මිනිහා බීඩි බොනවා. අන්තිමට එයා ඥානි කෙනෙක් වඩපත් වුණා ඕනම කෙනෙක් ආපම ප්‍රශ්නයක් අහලා හිත බලලා උත්තර දෙන්න පුළුවන් තැනකට. ඊපස්සේ යාගම පිටරටයකට උඩක් ප්‍රසිද්ධ වුණා. ඉන්දියන් ජාතිකෙක් ඇවිල්ලා එයාටන් කියලා තියෙනවා දැන් ඔබතුමා ඥානි ධ්‍යාන තියෙනවා. අනුන්ගේ හිත් කියවන්න පුළුවන්. මොකද ඔබතුමා ඔච්චර බීඩියට ඇබ්බැහි වෙලා තියෙන්නේ කියලා. බීඩි බීමට. ඉතින් එමයි සවලු ඔයා මොකද ඔච්චර බීඩි නොබීමට ඇබ්බැහිලා තියෙන්නේ කියලා. මම ඔච්චරම බීඩි නොබීමට ඇබ්බැහි වෙන නිසානේ මං වගේ කෙනෙක් ඇවිල්ලා මේ මේ බීඩි බීම නටකයි කියලා කියන්නේ. ඔයාට තේරෙන්නේ නැද්ද බීඩි නොබීමට ඇබ්බැහි වෙලා ඉන්න බවක් කියලා. ඒ වගේ තමයි අපිට කොයි දේ ආවත් අපිට අපි ගිය තැන පේන හැම එකක් අනිත් පැත්ත පේන්නේ නැහැ. ඒක නිසා අපිට ಗುಣධර්ම වැඩෙන්න වැඩෙන්න අං එන්න පටන් ගන්නවා. නිකන් අං එනකොට අංගට පුපුරන්න අනින්න හිතෙනවා කාට කාටත්. ඉතින් ඇන්නට පස්සේ හොම්බකට රිවර්ට් වෙන්න වදිනවා. අං එන්න ඉස්සෙල්ලා එහෙම ගන්නෑ. ඒක නිසා සරුවත්යන්සේ සඳහන් කරනවා ඔබට සීලෙ තියෙනකොට නැතිකමට වැඩිය මාන්න වෙන්න ඉඩ තියෙනවා. ඔලමල ගති පහළ වෙන්න ඉඩ තියෙනවා. අසත්පුරුෂ වෙන්න ඉඩ තියෙනවා. සීලෙ තියෙනකොට හරියට ප්‍රඥා ශික්ෂාව දන්නේ නැත්නම් සිල් නැති කෙනෙකුට වඩා මාන්නක්කාර වෙන්න පුළුවන්, ඔලමුල වෙන්න පුළුවන්, අසත්පුරුෂ වෙන්න පුළුවන්. පළවෙනි ධ්‍යානෙ තියෙනකොට ධ්‍යානෙ නැති කතියට වඩා මම විතරයි දන්නේ, අරයා දන්නේ නැහැ කියලා මාන්නක්කාර වෙනවා. කෙලස් වැඩෙන්න පුළුවන්. අසත්පුරුෂ වෙන්න පුළුවන්. එස ආරූප ධ්‍යාන දක්වම සරුවත් chance ගෙනියලා පෙන්නනවා ඔබ හොඳට මතක තියාගන්න මෙවුව නිවන සඳහා මිස අන්ධහැර පාණ්ඩ නෙවෙයි. කියා පාණ්ඩ නෙවෙයි. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩලා කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී විදියට වඩලා ඊට පස්සේ සරුවචනසි කියනවා මේක පන්රයක් දාන්න තියෙනවා මේක ගැල්වනයිස් කරන්න මේක වාජනේ වැඩි කල් තියන්න නම් ගැල්වනයිස් කරනවා මොකද්ද ගැල්වනයිස් කරනවා කියලා කියන්නේ සම්මා දිට්ඨින් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සග්ගාණු පස්සේ සම්මාදිට්ඨිය වඩලා හරියට සම්මාදිට්ඨිය ගනින් හැබැයි ඒක විවේක නිසිතව වඩපන් අරයට නෑ මට තියනවා කියලා මාන්නක්කාර වෙන්න යන්න එපා. විරාග නිසිතව වඩපන් ඔබ තනාගත සම්මාදිට්ඨිය පිළිබඳ රාග කරන්න එපා. නිරෝධානුකූලව බලපන් ඔය සම්මාදිට්ඨියත් ඔබ අතල්ලා යන වෙලාවක් තියෙනවා කනගාටු වෙන්න එපා. ඇති වෙනකොට සතුට වෙනවා නම් නැති වෙනකොට නිරුද්ධ වෙලා යනකොට කනගාටු වෙනවා. පටිනිසක් ගන්න පස්සෙන් ඕක අතහරලා දාන්න වෙනවා ඔබට. ඒ කියන්නේ දැනගෙන සම්මාදිට්ඨිය පාවිච්චි කරපන්. නිසා සම්මාදිට්ඨිය හදාගත්ත කෙනෙකුට මේ සියල්ල පාවා දීලා නෑයන් වස්තුව ඔක්කොම පාවා දීලා රුචර්ෂකම් පාවා දීලා සම්මාදිට්ඨිය හදාගත්තට පස්සේ සර්වඥංශ කියන උට ආඩම්බර වෙන්න එපා මාන්නක්කාර වෙන්න බලා අසප්පුරුසනක විවේකීව තියාගන්න. සම්මාදිට්ඨිය අවයි කියලා gadu ගන්නේ වෙන්න දෙන්න එපා. අන් වෙන්න දෙන්න එපා. ඒක නිසා දිගටම විවේක නිශ්චිතව කරන්න විරාග නිශ්චිතව කියලා කියන්නේ ඒක බින්ද රාග කරන්න එපා. මට ඇතිවෙච්ච සම්මා දිට්ඨිය මේක මම මේක අනික් අයට වැඩිය මම හම්බ කරගත්ත දෙයක මගේම දෙය කියලා රාගය පහළ වෙන්න ඉඩ තියෙනවා. මොකද සර්වඥන්සේ දන්නවා ඒක. ඒ නිසා ඒකට විරාගීව බලන්න. නිරෝධානුපස්සනයි කියලා කියන්නේ සම්මාදිට්ඨිය ඇති වෙනකොට සතුට ඇති වෙනවා නම් එයාට අනිවාර්යයෙන්ම සම්මාදිට්ඨිය නැති වෙනකොට කනගාටු වෙනවා එතනදි උපපරාදයි. ඒ සම්මාදිට්ඨිය නැති වෙලා යන වෙලාවේදී සතුටින් මේක ඇති වුණා ඒක නැති වුණා නිරුද්ධ වීම බලපං. ක්ෂය වීම බලපං. පැවීම බලපං. පටිනිස්සග්ගානුපස්සී මේකත් අතහරින්න වෙන බව මතක තියාගන්න. මේක කරපින්නම් ගහගෙන යන දෙයක් නෑ කියලා. ඉතින් ඒ නිසා ප්‍රඥා ශික්ෂාවේදී සිද්ධ වෙනවා බුදුමාකාර ප්‍රතිවේක්ෂාවක් කරන්න තමන් ආයාසයෙන් රැක ගන්නාලද අමාතුවෙන් එකතු කර ගන්නාලද මේ ධර්ම කොටස ටික දිහා මාන්නේ ඇති නොවන විදියට, තණ්හාව ඇති නොවන විදියට, දෘෂ්ටි ඇති නොවන විදියට කටයුතු කරන්නේ. එහෙමනම් යම් කිසි කෙනෙකුට ගුණ ධර්ම වඩලා ඒ ගුණ සංගවාගෙන ජීවත් වෙන්න දන්නවා නම් නිහතමානීව යටහත් පහත් මේක ධර්ම ගුණයක් මේකේ තියෙන්නේ හේතුඵල ධර්මයක් තියෙන්නේ මේ ලැබිච්ච දේ මගේ නෙවෙයි ඕන කෙනෙක් මේ වැඩේ මේ හේතුව තියෙනවනම් මේ ඵලය එනවා මම මේකේ නිරීක්ෂකෙක් විතරයි කියලා කටයුතු කරනවා නම් නැවත අද ගෙදර ගියාට පස්සේ කිසි කෙනෙකුට ඔයගොල්ලන්ගේ හැසිරීම වෙනසක් පේන්න බෑ පේනවනම් භාවනා කරන්න ගියේ නැති කට්ටිය අඩු කුලේ අපි ඉහළ කුලේ කියන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ අර මිනිස්සු ගන්නවා. මේ මිනිස්සු භාවනා මැදයන් කියලා පිස්සු ඇදිලා ඉවිල්ලා ඉන්නේ. මං නම් කියනවා මේ මිනිස්සු හරි කියලා. ඒ නිසා ඒතනදී සමතුලනය ඒ පිරිස අතර නැවත සම්බන්ධ වීමේ තන්නේ කර වගකීම් තියෙන යෝගාවචරයයි. ඒකට මම කියන්නම් මම දන්න හොඳම නිදර්ශනය ඊට වැඩි හොඳ එකක් මට කියන්න දන්නේ නැහැ. අපි මේ භාවනා ජීවිතය කියලා කියන්නේ නිකන් හඳට රොකට් එකක් කරනවා වගේ. මේ පොළොව කියන්නේ තද බල ගුරුත්වාකර්ෂණයක්. මේ ගුරුත්වාකර්ෂණයෙන් මිදිලා ඒ ටොන්කියද්ද ඒ රොකට් එක උස්සනවයි කියලා කියන එක හරියට අංශක 80ට උස්සනවයි කියලා කියන එක මහ පොළොව දෙදරන වැඩක්. කනෝටල් තුඩු අරගෙන තියෙන ගිලා බැස්සොත් බහින්නේ. රට මැද තිබ්බනම් එහෙම කරන්න බැරි තරම් කම්පනයක් තියෙනවා. ඒ තරම් ආගිරි ගාගෙන මේ රොකට් එක උඩට උස්සලා ඒ හැතැම්ම සුළු ගානයි වාතය කපාගෙන යන්න තියෙන්නේ. ඒ වාතය කපාගෙන යනකොට මුළු ගමනෙන් 79ක් පෙට්‍රල් පුච්චනවා. ඉන්ධන ගෙනියන්නේ පෙට්‍රල් නෙමෙයි ගොඩක් කලාට භූමි තෙල් හරි මොන හරි දෙයක් මේ හැතැම්ම හය උස්සන්නේ. ඒ වගේ තමයි අපි කාම ලෝකෙන් අයින් වෙලා මේ වගේ භාවනා මධ්‍යස්ථානට එන්න ගියාම අපි ඒ අර බැඳලා තියෙන බැමි ගලවන අඹරවගෙන එන ඉවිල්ල අර රොකට් එකක් හරියට අර පළවෙනි හැතැම්ම අය උස්සනවා වගේ. දැන් හිට ගියාම තේරෙයි. උස්සන තියෙන අමාරුව. ඒකට ගියාට පස්සේ දිග ගමනක් තියෙන වඳට යන. ඒ ඒ හරියදී මොනවාක්වත් හැප්පෙන්න දෙයක් මොනවාක්වත් නැහැ. රොකට් එක පත්තු කරපැත්තට යනවා. හැප්පෙන්න මොනවාක්වත් නැහැ. ඒක අපි ජයග්‍රහණය කරා ඔය Saturn 5 rocket එකේදී 70 ගණන් වල ගිහින් ඉවර වෙලා අපි දැන් කල්පනා කරන rocket එක ආපහු පොළොවට එන කතාව. උඩට උස්සන්න හරි අමාරු. ඒකට මුළු ගමනේ පෙට්‍රල් ඉන්ධන වලින් 90ක් විතර පාවිච්චි වෙනවා. 170 ගණන් පාවිච්චි වෙනවා පළවෙනි හැතැම්ම ගන්න උස්සන්න. ආපහු එනකොට අපිට හිතෙන්නේ පොළවේ ගුරුත්වාකර්ෂණය තියෙන නිසා rocket එක ඇදලා ගනී. ඔයාගෙන එන්න පුළුවන් ඒක. නමුත් හොඳට මතක තියාගන්න පුරෝත්කර්ෂණය වැඩිකම නිසා රොකට් එක වල වදින පාරට වායු ගෝලයේ මුළු රොකට් එකම ගිනි ගන්නවා. මේ ලෝ අපිට අපකරා පැමිණ උල්කාපාත වදින්නේ නැත්තේ අපිට මේ තේරුම් නැතුණට මේ වායු ස්තරය ඒකට ඇවිල්ලා මොනවාට වැදිච්ච ගමන් පුපුරලා ගිනි කියනවා. ඒ තරම්ම මේකේ ඝර්ෂණයක් තියෙනවා. ඒ නිසා රොකට් එක ආපහු එනකොට සම්පූර්ණ ගගනගාමීන්ගේ පාලනයක් යටතේ ගේනවා නැත්නම් 6කට විතර කිට්ටු කරනවා. ඊට පස්සේ පාලක මැදිරියට බාර දෙනවා පරිපාලනය. මොකද හරියට මේ වායු ගෝලයට ඇතුල් වෙනකොට ඒක අංශක 4ත් 5ත් අතර ප්‍රමාණයකින් ඇතුල් වෙන්න ඕනේ. කෙලින්ම આવොත් ගිනි ගන්නවා. හරහාට ගියොත් බම්පෙවි බම්පෙවි අවද අවකාශයට විසිකරනවා. හරියට අංග අංශක 4ත් 5ත් අතර ප්‍රදේශයෙන් ඇතුල් වෙච්චාම පුංචි වාතස්තරයක් කපාගෙන රවුම් ගානක් යනවා. පොළවට රවුම් ගානක් ගිහලා ටික ටික ටික ටික කප කප කප කප ගැඹුරු වාතස්කන්ධයට එනකොටත් පිට කට්ටේ පිච්චිලා යනවා. ඒ අංශක ගාන දසස්ථානයේ සියස්ථානෙට හරියටම සුසර වෙලා තියෙන්න ඕනේ නැත්නම් ඇතුළේ ඉන්න ගංගන ගාමින්ගේ ජීවිතේ රැකෙන්නේ නැහැ. ඒ නිසා පාලක මැදිරියෙන් හරියටම පොළොට ඇතුල් වෙනකොට ඇතුල් වෙන ඒ අංශක ගාන හරියට පාලනය කරනවා. ඒක තමයි භාවනා කරලා gedර යනකොට කියන්නේ කාම ලෝකයට යනකොට ඕගොල්ලොත් ඇතුල් වෙන්න නරකයි ඒක හැදේ. ඇතුල් වුණොත් පිපුරුවා. ඒ තරම් අමාරු නිසා ඒකට ඇතුල් වෙන්න තියෙන්නේ හරහට යනවා වගේ. ටික ටික කප කප කප කප කප කප යන්න නැත්නම් අපි යන්නේ කාමෙට. ඒකට මේ ශරීරයේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් එක සැරේ කරන්න එපා. එක සැරෙන් ගලවන්න පුළුවන් දාන්න බෑ. ඒක නිසා නැවත භාවනා කරපු කෙනෙක් නැවත කාමභෝගී කෙනෙක් එක්ක ඇසුර පවත්නකොට කාමභෝගී කෙනාට කිසිම වගකීමක් නැහැ. තන්නේ කර වගකීම තියෙන භාවනා කරපු කෙනා මත. භාවනා කරපු එකන දන්නේ නැත්තම් මම මේ යන්නේ මේ තරම් විසම විසසහිත කෙලෙස් සහිත මාර දෙයයකට මේ හැම කෙනෙක්ම ඒ මාරපාක්ෂික කාමේ ඉන්නේ. මමයි දැනගන්න ඕනේ ඒගොල්ලොත් එක්ක හැසිරෙනකොට අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකරගෙන ඉන්න කියලා පුළුවන් තරම් නිහතමානීව කටයුතු කරන්න දන්නේ නැත්නම් භාවනාව පිළිබඳ ලෝකයාගේ තියෙන ආකල්පය තවත් විසම වෙනවා. භාවනා කරන ලෝකයා ගැන භාවනා කරන මිනිස්සු ගැන ලෝකයා කියන්නේ පිස්සෝ කියලා. ඒකට කියන්නේ භාවනා පිස්සෝ කියලා. මිනිස්සු මේ තීන්දයක් කාලා රැට බුදියන්න බැරුව ගිහිල්ලා මේ මොකද්ද උස්සගෙන ආවිල්ලා දැන් ගෙදරත් නැති රණ්ඩු. අන්න එතනදී ඒ තමන් ඇති කරගත්ත සම්මාදිට සම්මා සංකප්ප වගේ දේවල් විවේක නිසිතෝ විරාග නිසිතෝ නිරාග නිරෝධ නිසිතෝ පටිච්චසග්ගාන පස්සිය බලන්න බැරි නම් ඒක නා හිතනවා මට දැන් මේ මේ හිරපු තත්ත්වේ gedara කරන්න බෑ මොකද gedara කට්ටිය රේඩියෝ දානවා. gedara කට්ටිය ටෙලිවිෂන්. ඉතින් මිසු කොහොමදත් රේඩියෝ දානවා. ඕගොල්ලෝ ගිහින් දන්නේ නැහැ නෙවෙයි. ඕගොල්ලෝ මොකද යන්නේ එතෙන්ට? යන මිනිහා දැනගන්න ඕනේ ඒක තියාගෙන මේ මිසුට චෝදනා නොකර අරගල්ලට හැංගිලා ඒගොල්ල නිදා ගන්න වෙලාවේදී ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ල ක්‍රියාත්මක වෙලාවේ නිදා ගන්න. සාරිපුත්‍ර සාංශය කියලා තියෙනවා රත්ති දිවා සංඥාව ඇති කරගන්න, දිවා රත්ති සංඥාව ඇති කරගන්න. ඒගොල්ල හොඳටම පාටි දාන වෙලාවේදී ඔය පොඩ්ඩ බුදිය ගන්න. ලා කට්ටිය දොයිය ගන්න වෙලාව තියෙනවානේ. ඇහැරපුවා මුළු රෑ තිස්සේ සෝම් පිට්ටනේ වගේ මේක කවුරුවක්වත් නැහැ. ඔය කෑ කහනවා, සද්ද ඇහෙනවා කියන ඔක්කොටම තියෙන එක උත්තරේ තමයි මුළු රාත්‍රියම මුළු ලෝකෙම භාවනා මධ්‍යස්ථානයක්. ඒකට අවදි වෙන්න. අවදිලා භාවනා මධ්‍යස්ථානේ වැඩ කරන්ඩ දවල් වරුවට මේක කාම ලෝකයක්. කාම ලෝකයේ අන්ධෙක් වගේ හැසිරෙන. බීරෙක් වගේ හැසිරෙන. කන් ඇහෙන්නේ නැතුව වගේ හැසිරෙන. මොලේ නැති මිනිහෙක් වගේ හැසිරෙන. අංශභාග කෙනෙක් වගේ හැසිරෙන බැලලා මලමිණියක් වගේ ඉඳලා බේරිලා රාත්‍රී වෙනකොට තමයි බස් එක් වාගේ වැඩ ටික කරගත්තොත් කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ අයියයි මල්ලි දෙන්න දෙන්නෙක් පැවිදි වෙලා අයියා තීන්දුව කරාලු කවදාකවත් මීට පස්සේ මම බුදියන්නේ නැහැ කියලා. ඉතින් රාත්‍රියේ හේවණක් නැතුව කැලේ මැද හදාගත්ත මැටි වලින් හදාගත්ත මේ කොට්ට පිලක් උඩ දෙන්න බුදියාගෙන භාවනා කර කර ඉඳද්දී මල්ලිට සැකයක් මතුනවලු මම නිදා ගන්න යනකොටත් අයියා භාවනා කරනවා මම නැගිටිනකොටත් භාවනා කරනවා අවුරුදු 18ක් ඉඳලා තියෙනවා මල්ලිට පෙන්වන්න නැතුව අයියා නේසග්ජිජකහංගේ රැකලා තියෙනවා. පස්සේ රෑමැද දවසක් අකුණක් ගහනකොට මල්ලි ටික පාට හැරෙනවා. මල්ලි ටික නිදාගෙන මනෝට අයියා ඉන්නවලු පරියන්කේ. ඊට පස්සේ අයියෙන් ඇහුවලු අයියා හාමුදුරුවෝ දැන්. අයියා කියලා කියන්නේ තමන්ගේම එක්කුසෙව්පන් අයියා පැවිදි වෙලා. අයියෙන් ඇහුවලු මේ ඔබතුමා මේ ටිකේම නේසංචිකාංගේ රැක්කද කියලා ඇහුවා. නිදාගන්න තුවේ වෙලාවෙම ඔළුව බිම තියලා කිව්වලු නෑ කියලා. අවුරුදු 18ක් රැකුනේ සජ්ජිකාංගේ පාවා දීලා නැහැ කියලා මල්ලිකවත් දැනෙන්න ඇරියේ නැහැ. අවුරුදු 18ක් රැකෝ ශික්ෂාපද කැඩුවා. මල්ලිට අහුවෙච්ච හින්දා. ඒ විදිහට ශික්ෂාපද රකින්න ඕනේ. අපි මේ සිල්ලක් අයියලා කාටවත් පාවා දෙන්නවක ගහපා දෙන්නවක ඕනකමක් නැහැ. ඒ නිසාම එහෙම එහෙම ගුණයක් වඩන කෙනාට Taman එක්ක ඉන්න තව කෙනෙක් ශිල්පදෙක් කැඩුවයි කියලා කේන්ති යන්න ඕනකමකුත් නැහැ. දැන් මම රකින්නවා අරයා කඩනවයි කියලා. ඒකේ ප්‍රශ්නයක් නෙමෙයි මොකද කර්මානුරූපෝ එයාට කර්මෙ හිද්දුවේ මට නෑ කර්මේ ක්‍රියාත්මක කිරීමේ අයිතියක් හෝ යුක්තිය පසුදලීමේ අයිතියක් නෑ. අපිට පැවරුවොත් ඇවිල්ලා ඔබතුමා මං ගැන පොඩ්ඩක් උපදේශයක් දෙන්න නැත්නම් මට අවශ්‍ය උපදේශයක් දෙන්න කිව්වොත් විතරක් කියද හැකි. ඔහොම ඉතින් භාවනා කරලා බෑ. භාවනා කරන්න නම් Tamange චතියාව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒකටවත් යන්න එපා. ගිය ගමන් වෙන්නේ මොකද? Taman අනවශ්‍ය ප්‍රශ්න වලට අත දාන්න ගිහිල්ලා හතුරු වැඩි කරගන්න. ඒ නිසා ඒ ඔක්කොම ජාතක කතා අවස්ථාවේදී පරිපූර්ණ අවස්ථාවේදී සර්වඥාහසෙ දිගටම බෝ කරගෙන ඇවිල්ලා තමයි මේ වචනේ ශක්තියක් ඇති කරගත්තේ අද්විජ්ජ වචනා බුද්ධා අමෝඝ වචනා කියන බුදුහමනර වචන දෙකක් නැහැ කිව්වොත් ඕන කෙනෙක් පිළිගන්න මට්ටමට ගියේ මොකද්ද කවදාකවත් අනුන්ගේ වැරද්දක් හොයන්න යන්නේ නැහැ වගේම තමන්ගේ අනන්ත අප්‍රමාණ ගුණ තියෙනවා. ඇහුවොත් කියන්නේ මම මිනිස්සෙක්. මම දෙවියෙකුත් නෙවෙයි, ගාන්ධාරියෙකුත් නෙවෙයි, බ්‍රහ්මියෙකුත් නෙවෙයි මිනිස්සෙක්. අන්න මේ පරාසය ඇතුළත තමන්ගේ සියලු ගුණ වසාගෙන කිසි කෙනෙක්ගේ වැරද්දක් හොයන්නේ නැතුව ජීවත් වෙනවා නම් ඒ මනුස්සයාට තටුවාපු කුරුල්ලෙක් වගේ අවකාශයේ හැසිරෙනා වගේ හැසිරෙන්න පුළුවන්. අපි කොතනක හරි අනුන්ගේ වැරදි හොයන්න ගියොත් තමන්ගේ ගුණ ප්‍රකාශ කරන්න ගියොත් මහරැත් එක යුද්ධ ප්‍රකාශ කරනවා. කෙලස් කන්දක් ඔළුවේ දාගත්තා වගේ. ඒක නිසා ප්‍රඥා ශික්ෂාවේදී තියෙන අනන්ත අප්‍රමාණ ගුණ වඩන්නේ. හැබැයි හැමෙන් එහාට කිසි කෙනෙකුට තේරෙන්න අරින්න බෑ. දැන් ඔය භාවනා කරනකොට උගව දෙනෙක් කියන්නේ අපිට දාන දෙන දායකයෝ සමහරට කියනවා අනේ ස්වාමීන් මෙච්චර ස්වාමීන් වහන්සේලා භාවනා කරන එක්කෙනෙක් හරි අහසෙන් ගියා නම් ඉවරනේ මුස්ලිම් ප්‍රශ්නට උත්තරේ එතනේ තියෙන්නේ කාටවත් බෑනේ අහසෙන් යන්න කියලා. ඔය පොඩ්ඩක් නිකන් උඩින් ගියා නම් ඉවරනේ අපිට කියාගෙන අපි ළඟ බඩු තියනවා කියේ. ඊගල්ලට ඕන කරලා තියෙන්නේ මේ මැජික් වලින් තමයි සාතනේ රකින්න ඕලා කියන්නේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් හරි ගුණාත්මනස හිතනවා මම තනි කකුලෙන් හරි කවන්න උඩ පැනලා බෙන්නවුවොත් වැඩේ හරි කියලා. එහෙම කරන්නේ අඩු කුල අඩු අඩුව පිළිච්ච කල තමයි. සර්වඥාන්සේගේ ප්‍රඥා ශික්ෂාවේ හැටියට ගුණ වැඩිීමේදී එහෙම නැත්නම් කියන හේතු සම්පාදනයේ සීමාවල් මොනවාක් හරි හිතන්න බෑ තමන්ට කරලා හැක්කක් තියෙන උප්පරීමෙන් කරන්න. සීලය හැම වෙලාවෙම අදි සීලයක් පාටපත් කරන්න. ප්‍රඥාව හැම වෙලාවෙම අදි සමා චිත්ත භාවනා හැම වෙලාවෙම අදි චිත්ත භාවනා පාටපත් කරන්න. ප්‍රඥා භාවනා හැම වෙලාවෙම කරන නමුත් කිසි කෙනෙකුට දැනෙන්න කරන්න. මේකට තියෙන එකම උත්තරේ මේ වැඩ ඔක්කොම කරන ගමන් කාටවත් නොඇඟෙන්න කරන්න තියෙන්නේ කාලසටහනකට වැඩ කරන්න ඉවරයි. ඒකට කවුරු හරි කිව්වොත් තියෙන්නේ මේ කාලසටහන මේ වෙලාව හැටියට තියෙන්නේ භාවනා කරන්න මට මම භාවනා කරනවා. තමයි හරියට નિયમિત කාලසටහනට වැඩ කරන්න ගත්තාම දැන් බුදුහාමුදුරුත් එහෙමයි කෙරුවේ. අපේ ශාසනය ඔක්කොමලා වැඩ කරපු කට්ටිය කෙරුවේ එහෙමයි. ගුරුවරයයි ගෝලයයි ඔක්කොමලා එකම කාලසටහනට වැඩ කරනවා. ඒකට කවුරුවක්වත් බැලුවෙල්මට දන්නේ කවුද අවවද ලැබුවෙක් එක්කන කවුද නැති එක්කනයි. සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා සංඝයා කිව්වොත් ඔක්කොම එකයි. මේ අවබෝධ කරපු සංඝයා මේ නැති සංඝයයි කියලා කිසි වෙනසක් නැහැ. වෙනසක් ඇති කළොත් ඒක වස්ස විලිලැජ්ජාවක්. ඒක බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා සබහාවක කියන්න බැරි නිදර්ශනයක්. කුලකාන්තාවක් තමන්ගේ ස්ත්‍රී ලිංගේ පෙන්නවා වගේ කියලා කියනවා. ඊට පස්සේ ආගේ කුල චර්යාවක් නෑ. ඒ වගේ තමන් වඩන ලද ආධ්‍යාත්මික ගුණයක්, ආගමික ගුණයක් කාට හරි හෙලි කළොත් ලැජ්ජා ස්ථානයක් පෙන්වනවා. ඒසාර සරත්‍යංශයක තහනම් කරලා තියෙනවා. නිසා භාවනා කරන අය මතක තියාගන්න ඕනේ ලෝකේ හැම තැනම භාවනා පිංකම් කරනකොට බෝඩ් ගහනවනේ අසෝලා විසින් මේ නිස්සතරවන්නේ කිසිත් තැනක නැහැ මේ අපි කරපු අනේ පටන් ගන්නකොටම ධම්මිසංජය හඳුනන කාලේ ගහපු බෝඩ් එකක් තමයි කොච්චර දාන දුන්නත් එක එකටවත් බෝඩ් ගහන්න ඕන කමක් නැහැ මේකේ. මේක සාසනය. ඒසා කරන පින්කම කියාපාණ්ඩය යෑමෙන් කියාපාණේක හොඳයි. පින් නැති කටියට පින් කරන්න සද්ධා පහළ වෙන්න හොඳයි. නමුත් ඒක ප්‍රඥා භාවනාව නෙවෙයි. ප්‍රඥා භාවනා තියෙන්නේ සියලු ගුණ වඩන්ඩ මොකාටවත් දැනෙන්න තියන්න බෑ. දැනුනොත් ලැජ්ජිතයි. Tamanne තරම් වෙන්නේ නමුත් මේ කටියට දෙනේ කියලා මේ දක්ෂකම් නොකර ඉන්නෙත් නැහැ. පුළුවන් තරම් පුහුණු කරනවා. හැම වෙලාවෙම පුහුණු කරනවා. කොච්චරද කියනවනම් කොච්චරද කියනවනම් බුදුරජාණන් වහන්සේ බුදු වෙලා තානපන සතිය වැඩුවා. කාට හරි හිතන්න පුළුවන් දැයි බුදුහාමුදුරු බුදුනාට පස්සේ භාවනා කරන්න කියලා. පාර්ලේ යවන්නේට ගියෝ ආවේ මහන්නේ මට විවේක අවශ්‍යයි. පින්න පාචාරණ වෙන බහණකට විතරක් මිසක් කාටවත් එන්න දෙන්න එපයි. රහත් වුණාට පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දුතාංග 13ම රැක්කා. මොකටේ? රහත් වුණාට පස්සේ මොකටේ ඒ දුතාංග රැකේ? ඉතින් අපි ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ ඇත්ත පිරිනුවම් පෑවත් ආදර්ශයක් ඉතුරු කරලා තියන්න ඕන නිසා චාරිත්‍රය කැඩුවේ නැහැ. හරියට නිකන් රහත් වෙන්න උත්සාහ කරන කෙනෙක් වගේ බුදු වෙන්න උත්සාහ කරන කෙනෙක් වගේ බුදු වෙලත් ඒ චාරිත්‍රය කරනවා. ඒ වුණාට කවදාකවත් මම ළඟ මෙවැනි ඥානයක් තියෙනවා මම මේ වගේ දක්ෂකමක් තියෙනවා කියලා අඟවන්නේවත් නැහැ. ඉතින් ඒක බලනකොට මම හිතන්නේ මෙවැනි දෙයක් ප්‍රසිද්ධිය කතා කරන්නවත් පුළුවන්න්නේ තේරවාද ශාසනය ඇතුළත විතරයි. අනික හැම දෙෙම කියාපාන දේවල්. ඒ නිසා මට මේවා කියනකොටම කල්පනා වෙන්නේ අපි අපේ දෙවෙනි પરම්පරාව කොහාටද යොමු කරන්න කියලා. අපිට පුළුවන් අපේ දරුවන්ට මේ වගේ නිහතමානී ගතියක් පුරුදු කරන්න. සියලුම දක්ෂකම් ඇති කරගෙන අඳුර පාන්න නැතුව ඉන්න. එතකොට බේන්නේ නිකන් පහනක් පත්තු කළ බුසලකින් වහලා තිබ්බා වගේ එළිය වැටෙන්නේ නැහැ නේද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපේ પરම්පරාවත් අඩු ගන්න. වඩා ගන්න පුළුවන් තරම් අපිට හම්බ වෙච්ච වෙලාව උපරිම ගුණ ටික වඩලා අපි ඒක ඇතුළතට බබලන්න ඇරලා කාටවත් කියාපාන්න නැතුව කටයුතු කළොත් තව කෙනෙකුට දකින්න ආදර්ශයක් විතර වෙයි. අපේ වැඩිහිටියෝ මෙන්න මෙහෙම ඉඳලා තියෙනවා. අපේ තේරවාද ශාසනය ඇවිල්ලා තියෙන අඳුරේ තුල නෙවෙයි. බඩතුලේ සංගවාගෙන හංගාගෙන ගිහලා මේක රැකගෙන ගියේ. ඒකට පුදුජානන්ස දීලා තියෙන අප්‍රමාදේ කියන වචනේමයි ඒ වගේම ප්‍රඥා ශික්ෂාවයි. ඒ ප්‍රඥා ශික්ෂාව තියෙන යමක්කම තියෙන කට්ටියට. දැනටමත් සීලය තියෙනවා, දැනටමත් සමාධිය තියෙනවා, දැනටමත් දැනුම තියෙනවා. නමුත් කවදාකවත් කියපාන්නේ නැහැ. ඒ ටික හංගාගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඒ මනුස්සයාගේ ගමන කඟ වේනෙක් වා. මොන්න දෙයකවත් හැප්පෙන්නේ. හැප්පිච්ච දේ පලාගෙන යන්න පුළුවන්. කඟ වෙන ගඟට අහුනොත් බඩගින්න කනර ගහක් උප් පලාගෙන යනවා. අපිට අද කරගන්න බැරි වෙලා තියෙන්නේ නැති ಗುಣ කියා පාණ්ඩ හදනවා තියෙන නුගුණ වසනවා ඒ නිසා අපි කරන වචනයක දෙබිඩි ගතියක් තියෙනවා කියන වචන කවුරක්වත් අහන්නේ නැහැ ඒ නිසා ප්‍රඥා ශික්ෂා වඩනකොට ඔය මහත්යව ප්‍රශ්නේ වගේ තමන්ගේ භාවනා ජීවිතයේදී බාධාවල් එන්නේ ගොඩාක් වෙලාවට ඒ ಗುಣ ධර්ම ටික රැකගන්න උපයන්න දන්නවා ඒක පිළිබඳව කාටවත් චෝදනා කරන්නේ උපයන්න ඔක්කොමලා දාන්න රැක ගන්න දන්නේ මොකද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ විවේක නිසිතෝ විරාග නිසිතෝ නිරෝධ නිසිතෝ පටිනිසක් ගන්න පස්සේ වඩනවා කියලා කියන්නේ වඩපු නැති කෙනෙක් වාගේ වඩපු කෙනත් නිතිපතා ලක්ෂ වාරයක් කරනවා. එතකොට ඒක පන්නරේ හිටිනවා. එතකොට ඒක ගැලනයිස් වෙලා හිටිනවා. එතකොට තමයි තේරෙනවා මේක තමයි අපි ශාසනයට කරන දේ. හරියට ಗುಣ වඩන කෙනෙක් වගේ ಗುಣ වඩන්නම් අතර ඉඳගෙන වඩන ගතිය පෙන්වනවා. කී දෙනෙක් මේකේ වඩපු කට්ටිය ඉන්නවා කියලා කාටවත් ඒකට අල්ලන්න බෑ. ආන්න මේ විදිහට කටයුතු කරන යනවනම් අපි කවදාකවත් භාවනා නොකරන කෙනෙකුට ඉඟි කරන්නේ නැහැ. අබෞද්ධයෙකුට ඉඟියක්වත් කරන්නේ නැහැ. අපි අගය කරනවා යා භාවනා කරන්නේ ඔක කරන්නේ එච්චරයි. සම්මාදිටික නැහැ ප්‍රශ්නයක් නැහැ. මොකද අපිත් පටන් ගත්තේ උතනින් තමයි. අන්නේ විදිහට මේ ප්‍රඥාවට සම්බන්ධ වෙලා කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒක තුල ලස්සන සාහිත්‍යමය කාව්‍යයක් වගේ. ඒක ලස්සන පිටුසිතුවමක් වගේ. ඒක ලස්සන මූර්ති ශිල්පයක් වගේ. ඒ කටයුතු කරනකොට එහෙම තමයි දරුවචනංශයේ ගුණ බබළුනේ. එහෙම තමයි රහතන් වහන්සේලාගේ ගුණ බබළුනේ. ඒක නිසා අපිත් මේ પરම්පරාවේ යන පිරිසක් වශයෙන් හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ ගුණ වඩන එක නෙවෙයි ප්‍රශ්නේ. ගුණේ හෝ මොකක් හරි ගුණයක් වඩන එක නෙවෙයි ඒක අරසා කරගන්නේ වෙනතේ කාටවත් නොඇඟෙන විදියට ඉඟි වෙන්නේ නැති වෙන විදියට ඒක රැකගෙන ඉන්න පුළුවන් නම් කිසිම තැනක සලකුණක් නොතබා ඒක තමයි අපිට ඉදිරියට ඉදිරිය කරන් තියෙන ආදර්ශය. එතකොට වෙන්නේ මොකද්ද? ඊගාව પરම්පරාව මේ අපි කියන බණ වලට වැඩිය අපි කරන දේ හරහා නිස්සද්ද බණෙන් තේරුම් ගන්න. හිත් පිට නැති මහ පොළොව බව තේරුම් ගන්නවා. මේ කොච්චර ಗುಣ කඳක්ද මේ දරාගෙන ඉන්නේ මොන විදිහවත් කියපාන්න. කවුරු ඇවිල්ලා අභියෝග කරත් කියපාන්න. අනේ ඒ ආදර්ශය දෙන්න පුළුවන් නම් මම හිතනවා අපි මේ සිංහ තෙල් ටිකක් උපයා ගත්තට ඒක දාන්න රත්තරන් භාජනයක් තියෙනවා. සිංහ තෙල් දාන්න නැහැ මැටි භාජනයක්. ඒකට රත්තරන් වාදනය තමයි මේ තේරවාදී අපිට දීලා තියෙන මේ විනය ශික්ෂා පද ටික. ඒ නිසා හැමදාම සීලෙත් විනය ශික්ෂාවක් ගැත් තියෙනවා, සමාධියෙත් විනය ශික්ෂාවක් ගැත් තියෙනවා, ප්‍රඥාවටත් විනය ශික්ෂා වර්ගයක් තියෙනවා. නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ තමයි මේ වඩන ಗುಣ ටික කරඬුවක තැම්පත් කරලා වගේ තියාගෙන ඒක අවුවට වැස්සට අහුවෙන්නේ නැති වෙන්න ආරක්ෂා කරගන්න එක තමයි පුද්ගලිකව කරන්න තියෙන එකට කිසි කෙනෙකුගේ උදව්වක් උපකාරයක් නැහැ අනවශ්‍ය හෙලිකිරීමෙන් අනවශ්‍ය විවෘත කිරීමෙන් ඒ ಗುಣ නිකාම වාෂ්පීකරණ වෙලා ඒක නිසා මේ ಗುಣ වඩන ක්‍රමයේ පිළිබඳව මම කිසි කෙනෙකුගේ දෝෂයක් දකින්නේ කාටත් අවශ්‍යතාවය තියෙනවා කවුරුත් අපකප වේලා කරනවා. මොකද මේ වඩාගත් ගුණ ටික ආරස්සා කිරීම අතින් බලනකොට සෑහෙන දුර්වලයි. සෑහෙන දුර්වලයි. ඒ නිසා නිතරම බලන්න මේ සීලය අදි සීලයක් වඩපත් කරන්න මට පුළුවන් නම් පමා වෙන්න එපා කවුරුත් ඉල්ලනකම්. මේ චිත්ත බහන අදි චිත්ත බහන වඩපත් කරන්න පුළුවන් නම් කවුරුත් සැලසුම් හදලා දෙනකම් ඉන්න එපා. ඔක්කොටම හම්බ වෙන්නේ නැහැ මේ අවස්ථාව තමයි වඩා ගන්න. ඒක වඩල්ලද ගුණ ටික වසංගාගෙන ජීවත් වෙන්න කවුරුත් ඇවිල්ලා කියනකම් ඉන්න එපා. ඒවා හෙලි වෙන මාරවල් බහලා ಗುಣ ඇතුළත වැඩන ක්‍රමයකට යන්න පටන් අරගත්තොත් ඒ පැවිදි වුණා නෑ ඉස්ත්‍රි වුණා පුරුෂ වුණා කියලා සර්වචනාංශෙත් එක්කම සර්වත්නෝර ඉන්න බැරි වුණයි කියලා අවුරුදු 2600ක් පහුණයි කියලා කිසි වෙනසක් නෑ අනිව සජීවී ශාසනයකට වෘද්ධිලායේදී කටයුතු කරන්න මේ මම හිතා හිටින ධර්ම දේශනාවක් කියයි කියලා කෙසේ නමුත් මේ කියන කර්ම හැම කෙනාටම හිතේ දරා ගන්න ශක්තිය ලැබේවා ඒකල මේ අද ගත්ත මේ ගැම්ම පරිසරය වෙනස් වුණයි කියලා ඉරියව් වෙනස් වුණා කියලා කඩා ගන්න නැතුව ඉදිරියට යන්න හැම කෙනාගේ ධෛර්යය පිණිස මේ වැඩමුළුව සාකල්යෙම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ධර්ම සාකච්ඡාවකුත් ඒ වගේම ධර්ම දේශනාවේ නිමාව සටහන් කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.